literature. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබුවන් සකිසඳ අදත් අපේ සිතිජ සංഭാෂණ මැදිරියට ඔබ ඇවිත් ඉන්නේ සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන අභියෝගාත්මක කතා බහක් එක්කයි ඔබ අපිත් එක්ක රැඳෙන්න යන්නේ. අදත් මා සමග ඉන්නවා අපි වාර දෙකක් මේ සිතිච මැදිරිය ඉඳගෙන සන්තාගාරයේ කතා බහට ආපු නදී කම්බැල්ලවිර. නදී ආයුබෝවන් නදී ඔබ දන්නවා. ඔබ හැමෝම දන්නවා නදී කලාකාරිනියක් නදී රංගන ශිල්පිනියක් ඒ වගේම මම හඳුන්වා දුන්න අය මවක් ඇයට යෝන් දරුවෙක් ඉන්නවා දැන්. <laughs> ඒ වගේ තවත් අභියෝගාත්මක හිතන ඒවා තමයි අමාරුම දේ නැති මම හිතන්නේ ඔන්න කලාවත් වැදගත් දෙයක් සා නිර්මාණශීලී හැබැයි දරුවෙක් හදන තරම් නිර්මාණශීලී දෙයක් ලෝකේ කොහෙවත් තියනවද කියලා මම දන්නේ. ඇත්තටම ගොඩක් මට දැන් විශේෂ මේ වයසත් ඒක අපේ ඉතින් මම හිතන්නේ ඒක අමාරුම අමාරුම වැඩක්. ඒ කියන්නේ හැම අතින්ම අභිෝගාත්මක සංකීර්ණ ලොකු නිර්මාණශීලී ශ්‍රමයක් ඉල්ලා සිටින ඊගාට ਵਿਚਾਰාත්මක ශ්‍රමයක් ඉල්ලා සිටින ඉවසීම ඉවසීම ඒතකොට ආදී ඒ කියන්නේ මම කියන්නේ වම් මොලේ දකුණු මොලේ දෙකම ඕන. ඔක්කොම ඕනේ. ඉතින් ඒ කියන්නේ එහෙම බැලුවම මම හිතන්නේ ඒ වගේ කාර්යයක් අනාගතයේ බිහි කිරීමේ ප්‍රශ්නේ නෙවෙයි. මම හිතන්නේ ඒ වගේ අභියෝගාත්මක දෙයක් මෙහි පිට නැහැ කියලා. ඒ විශේෂයෙන් දෙමෝපියන්ට විශේෂයෙන් මමට අපේ සමාජ කොහොමදත් ඒ කොහොමද හිතන්නේ ස්වභාවිකවත් එක්තරා විදිහට මමට අභියෝගය වැඩි. අපි බාර ගන්න අනිවාර්යයෙන්. ජීව විද්‍යානුකූලව දෙකක්. ඔව් ඒක යම් කිසි දෙයක් තියෙනවා. මම හිතුවා නදී ඒ ඒ රාමු අපි අවුලේ මතක තියාගෙන ඔය ඒ වගේ සම්බන්තා දරුවෝ සහ විශේෂයෙන් කාන්තාවන් ලංකාවේ මුණ දෙන්න තියෙන රාමුව ඒක ඇතුළේ අභියෝග දරමින් පිටවන ප්‍රශ්නේ මම කැමති ආයි මතක් කරන්න අපි මුලදී අපි කතා කරමු හිටියා මේ ව්‍යසනයන් දරා ගැනීම පිළිබඳ ප්‍රශ්නය. හැබැයි මෙතන අපි පටලගත්ත සමාජ පටලගත්ත යස් තමයි සමාජීය වශයෙන් ඇති කරගත්ත ගැටලුව තියෙනවා තනිව දරන්න වෙනවා. බලපාන ගැටලු. නමුත් ඒ දරා ගැනීමේ ගුණ අපි වෙනම දිනු කරගන්න ඕන දෙයක්. සමාජය කොහොමද කියන්නේ ස්වභාවිකවත් අපිට ගැටලුව ලෙඩ රෝග එනවා, විභාග එනවා, වෙනත් ආපදාවන් ස්වභාවික ආපදාවන් මනුෂ්‍ය ජීවිතේට එනවා. සමාජ වශයෙන්ුත් ආපදාවන් එනවා, සම්මේ ගම් වතුර එනවා, ඒ වගේ දේවල් එනවා. ඒකට ඒවා සමාජය මුණ දෙන්න ඕන. ඔව්. නමුත් අපි පටලගෙන තියෙනවා සමාජ වශයෙන් අපි ඇති කරගන්න ව්‍යසනයන් තියෙනවා. යුද්ධ, කලකෝලහල, පීඩනය, මර්ධනය, ගෑනුන්ට හැන්දෑවට පාර යන්න බැරි එකයි, බස් එක යන්න බැරි එකයි, ගෙදර ගින්න බැරි එකයි ඔක්කොම අපි හදාගත්ත ප්‍රශ්න. හැබැයි අපිට මේ ස්වභාවික නෑ ස්වභාවික දේවල් කිසිසේත්ම ස්වභාවික නෑ. කියන්නේ ඕනම බෙහෙදයක්. කුල බෙහෙදේවා, ලිංග බෙහෙදේ, පන්ති බෙහෙදේ, වර්ණ බෙහෙදේ ඔබ අපි ගණන් කරොත් බෙහෙද 10ක් කර තියෙනවා. ඒකෙන් ඇතිවන විපාක එකක්වත් ස්වභාවික නෑ. ඒවා සමාජීය විෂණ. හැබැයි ඒ විපාක විඳින්න වෙන විදිහ ඇතුලේ තියෙනවා අර පුද්ගලයාට මුණ දෙන්න වෙනවා. ඔව්. ඒකට ඒකටයි ති ශක්තිය රස කරගන්න එක අවශ්‍යයි විපාක පොදුවේ ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය රස කරගන්නත් ඕන. ඒ ඒ කතන්දරේ තියෙනවා. ඔය කතන්දරේ ඇතුලේ අපේ රටේ තව ආපු ගැටලුවක් මට හිතෙනවා. අපි ඒක වෘත්ති සමිති ව්‍යාපාරයෙන් ආවා කියලා මට මට තේරෙන්නේ. අපි වැඩ කරන්න කැමති නැති මිනිස්සු. පොදි ගත්තා. අපේ රටේ අපේ රටේ අපි වැඩ කරන්න වැඩි කැමති නෑ. අපි දැන් රාජ්‍යවල දහරින් ගත්තාම ලක්ෂ 15ක් ඉන්නවා. මම සමහරලාට විහිළුවන්නේ අඩ විහිළුවට කියනවා මේ ඒ ලක්ෂ 7ක් 8ක්වත් ගෙදර හිටියොත් අපි ඒත් පඩි දුන්නත් ඒ රටට ආබයි කියලා කිසිම අහිමි වීමක් වෙන්නේ නෑ. වෙන්නේ වාසියක් වෙනවා. ඒ මොකද වාහන තෙල් පුච්චන ගන්නවත් වෙනවා. AC වැඩ කරන්න ඕනේ නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදරත් ඉඳලා මොන හරි කරගෙන ඉන්න බණ්ඩක පැලක් හරි නිකන් ඉන්නත් බෑනේ. නමුත් නිකන් ඉන්න එක එක්තරා විදිහක ජයක් ජයක් විදිහට හිතනවා. ඕනේ නංග. ඕ. අපේ රටේ නිකන් ෂෝක් කියන එක හිතනවා. මේ අපි මොකටද උන්ට කඹරන්නේ අපි මොකටද දන්නේ මේ වමේ පරණ මතවාදී. සමහරලාට මේ අපේ මම එක මගේ ඊටම ළඟ මිතුරේ කමහා ප්‍රාප්ත මහාචාර්ය ගම්ලත්ගේ ඒ කතන්ද කතාබහේදී පවා මේ ශ්‍රමය කියන උරචක්‍රමාලයක් අපි කවදාද මේ ගලවලා දාන්න ඕන කියන මිනිස් ශ්‍රමය. ඒතර මේ ශ්‍රමය ගැන තියෙනවා අපේ කියන කම්කරු ජනතාවට මුහුණ දෙන්න වෙච්ච පරණ 19 වෙනි සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ මුල ෆැක්ටරි වල තිබිච්ච මහා දරුණු තත්ත්වයන් දුක් පීඩාන් තියෙනවා. සහ මේ ඒකට අයිති කියන සෞඛ්‍ය ප්‍රශ්නවල පැය 16 වැඩ වැඩ කරා. දැන් ඒක භයානකයි. ඒක ඒකත් අර හදාගත්ත ලෙඩක්. නමුත් මිනිස්ය ශ්‍රමය කියන එක තමයි මිනිස්යා කියලා මම හිතන්නේ. මිනිස් ශ්‍රමය කියන අතපය වැඩ විතරක්ම නෙමෙයි. නිර්මාණ ශ්‍රමය, බුද්ධි ශ්‍රමය සියලුම අපේ ගමන තියෙන්නේ ශ්‍රමය මත. එතකොට මේ ශ්‍රමය කියන එක අපි හිතන විදිය, බලන විදිය ඒක ඒකට තියෙන අභියෝගය, ඒකට තියෙන දුෂ්කරතාවය, අමාරුකම් නැවතත් අපේ ගමනේ අපේ වැඩිමේ අවශ්‍ය වැඩක් ඒක. අපිට වැඩෙන්න බෑ ශ්‍රමය නැතුව. මොකොත් නැහිනම් බිහි වෙන්නේ නැහැ. කිසිම දෙයක් බිහි වෙන්නේ නැහැ. කිසිම දෙයක් බිහි වෙන්නේ අපි අපි විනාශ වෙනවා. විනාශ වෙලා යනවා. ඇත්තටම වැඩ නොකර දැන් මම හිතුවොත් දැන් වැඩ කරනවායි කියන එක දැන් අපි තුන්ක නිර්මාණයක් කලා නිර්මාණයක් බිහි කරනවායි කියන එක වගේ එකකුත් දැන් ඒක ඇතුළේ විශාල ශ්‍රමයක් දාන්න වෙනවනේ. ඒක මම හිතන්නේ එදී සමාජයට ඇත්තට නොපෙනෙන මේ මේ එකක් නමුත් අපි හිතමුකෝ වේදිකා නාට්‍යයක් හරි එතන ඒකට පිටපතක් නිර්මාණය කිරීමේ ඉඳලා ඒක නැවත සම්පූර්ණ ගොඩනැගීම රංගයේ ගොඩනැගීම මේ නඩු නිදිය හසුරලා සංගීතය එකතු කරලා වේදිකා මහන් එකතු කරලා මේක රංග සම්පූර්ණ මේ පෙන්වන තැනට යනකම් විශාල ශ්‍රමයක් විශාල පිරිසකගේ එතකොට චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගියාම මම දන්නේ නැහැ මේ කියන්නේ දැන් දැවැන්ත ශ්‍රම රැගිරීමක් එතන තියෙන දිවාරය නොතකාරය වැඩ කරනවා. ඉතින් දැන් ඒවා ඒ එහෙම ශ්‍රමය මම දන්නේ මට නම් මම විශ්වාස කරන්නේ වැඩ කරන්න තියෙන එක ආශිර්වාදයක් කියලා. ඇත්තටම එහෙම තමයි අපි හිතන මං කියන්නේ ඒක තමයි වැඩේ. නමුත් අර මං කියන්නේ වැඩ කරන නිර්මාණශීලී ශ්‍රමයේ යෙදෙන අය මං හිතන්නේ ඒකෙන් තොරව ජීවිතයක්වත් ඒගොල්ලන් දකින්න බෑ දකින්නේ නෑ. නමුත් ඒ තරමටම ලංකාවේ අර අනිත් මතවාදී ඉතාම ව්‍යාප්තයි. ඔව් නිකන් ඉන්න එකනටම ඕක. අපි අපි එක chance එකක් වාසියක් වාසනාවක් මේ මොනවත් නොකර ඉඳලා මුදල් හොයන එක. ඒක හරිනේ. එහෙම ආකල්පයක් තියෙනවනේ. කියන්නේ නිකන් අයිස් ගහලා හැබැයි මට මේක එහෙම එහෙම එකක් වාසනාවක් භාග්යක් කියලා හිතන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒක මම දන්නේ මට මම දන්නේ ශ්‍රී ලංකාව මට වඩා ඒවා දන්නේ නැති දැන් මේ වෙද්දී බටහිර යුරෝපයේ හරි දැන් අර මම ගිහිල්ලා වැඩ කරානේ මේ නාට්‍යක සාචිත්‍රපටියක දැන් මට හිතෙනවා එතන ශ්‍රමය කියන එක විශාල මේ මේ ආකල්පයක් විදිහට මේගොල්ලෝ හිතනවා වැඩ කරන එක මට දීපු ටයිම් එකේ මම ඒ පැය දෙකයි මට දීලා තියෙනවා මම ඒ පැය දෙකේ ඇත්තටම වැඩ කරනවා ෆෝන් එක පාවිච්චි කරන්නේත් නෑ මම කතා කර කර ඉන්නේ හොඳයි එහෙම ආකල්ප එකක් එතන දියුණු ඇති ගෙවීම සහ උන්ට ලැබෙන පහසුකම් ආයිති වස්ලම් ගෞරවය කොම ස්ථාවර වෙලා තියෙන තැනක වෙනස් වෙන්න පුළුවන් තාත් නමුත් ඒගොල්ලන් හිතන වැඩ කිරීම තමන්ට ලැබෙන මේ අවස්ථාවක් ආශිර්වාදයක්. ඔකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි අර අපි අර මතවාදී වැරදිච්ච තැන ඕනනම් පැටලිච්ච තැන කියන්න පුළුවන් මේ පරණ මතවාදී. දැන් හුඟක් ස්කැන්ඩිනේවියන් රටවල එහෙම දකින්න පුළුවන් වැඩ කරන නිල වශයෙන් වැඩ කරන කාලය අඩු වෙගෙන යනවා. පැය 8 නෙවෙයි මිනිස්සු තමන්ගේ රාජකාරී හරි වෘත්ති වශයෙන් වැඩ කරන්න පැය 5ක් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ඇත්ත වශයෙන් ඒ ඉතුරු වෙන පැය මොනවද කියලානේ බලන්න තියෙන්නේ. ඒකේ බලද්දී ඒගොල්ලෝ ඊට වඩා සමහරට සියුම් දියුණු ශ්‍රණයක තමයි ආයි නියල තියෙන තමයි. gedara ඉඳලා වෙන්න පුළුවන්. යම්කිසි ක්‍රියාදාමයක ඉන්නවා. ඒකත් එක්තරා විදිහකට ව්‍යායාමයක්. ඒ කියන්නේ යම්කිසි පරිශ්‍රමයක් දරන යම් දේවල් කරනවා මිනිස්සු. ඒක එකක්. නමුත් මම හිතන්නේ අතරෙම මිනිසුන්ට හරි අවශ්‍යයි අපි ගියේ පාරක් කතා කරලා නිකන් ඉඳලා පුළුවන් වෙන්න ඕන. <laughs> නෑ අර වැඩ කිරීම ගැන තියෙන ඇටිටියුඩ් එක අපි ආකල්පයයි නිකන් ඉන්න මිනිසුන්ට වෙලාවක් ඕන. නමුත් මේ දෙක පටල ගන්න හොඳ නෑ. නිකන් ඉන්න එක හොඳ නෑ. නමුත් නිකන් ඉඳීමේ නිකන් සම්පූර්ණ නිකන් ඉන්න එකේ අවශ්‍යතාවය තියෙන වැඩ කරන මිනිසුන්ට. වැඩ කරන මිනිසුන්ට නිකන් ඉන්න කාලයක් තියෙනවා. <laughs> මොකද නැත්නම් අර මේ අර පුනරුත්ථාපනයක් වගේ දෙයක් නේ. ශක්තිය පුනරුත්ථාපනය ඒක ඒකටත් ඒ කාලය දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ සමහරට ඔය නිකන් ඉන්නවා කියන කාලේ වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම හුඟක් විද්‍යාඥයන්ගේ කලාකරුවන් ඒක ඒගොල්ලෝ දන්නා ඒක. වැදගත්ම වෙලාව තමන්ට වුණ හොඳම අදහස් නැත්නම් අලුත් ඉන්සයිට්ස් එන්නේ ඔය වෙලාවේ. අර වැඩ කරගෙන කරගෙන යනකොට අපි ඒකනේ ඉන්නේ. නමුත් නවතින්න ඕන. තන අලුත් එතකොට තමයි සමහරට අර තාම ගැඹුරු සංකල්පන හෝ අලුත් දේවල් පහළ වෙන වෙලාව. ඉතින් ඒකත් අර නිකම්මත් නෙමෙයි අන්තිමට. නෑ ඇත්තටම නිකන් ඉන්නව නෙමෙයි ඒක. ඒක විශේෂ ශ්‍රම ක්‍රියාදාමයක්. ඔව් නිකන් ඉන්නවා කියන අපේ මතවාදයේ ආන්තික තනක් මම දකිනවා බොහොම ව්‍යාප්ත එකක්. මම හිතන්නේ මේ රටේ බෞද්ධ අයත් හින්දු අයත් බහුතරයක් මේ ප්‍රාර්ථනා කරන තැන. ඒ දිව්‍ය ලෝක දිව්‍ය ලෝක. <laughs> අනේ දිව්‍ය ලෝකවල එක එක වර්ගයේ දිව්‍ය ලෝක තියෙනවා. සාමාන්‍ය අදහස අපේ මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුන්ට කිසිම වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ පින් කරලා ඒගොල්ලෝ හිතුව පැතුව දේ ලැබෙනවා. හරිද? ඔක්කොම ලැබෙනවා. එතකොට මේ ඒගොල්ලෝ මොනවත් නොකර ඉන්නවා කියන්නේ කිසිම ශ්‍රමයක් නැහැ. මට නම් හරි බයයි කිව්වා. ඔව් ඒක හරියම මේ අස්සත් තැන. අස්සත් තැන. එහෙම ඉන්න උනොත් කියන්නේ ඉවරයිද? ඔක්කොම ඉවරයි නේ. يعني ඔක්කොම ටික තියෙනවා. කුත් කරන්න ඕනේ නැහැ. මහන්සියක් වෙන්නත් ඕනේ, හිතන්න ඕනෙත් නැහැ, අලුත් දෙයක් හදන්න ඕනෙත් නැහැ. අයියෝ එහෙම එකක් මට නම් ඕනේ නැති ඒක තමයි පරිහානි ක්‍රමයක් වෙන්න ඕනේ. ඉතින් භයානක පරිහානි ක්‍රමයක් වෙන්න ඕනේ. මම කියන්නේ මිනිස්සුන්ට එහෙම වුණොත්. දිව්‍ය ලෝකෙ පැත්තෙන් තියන්නකෝ අපිට ඔක්කොම කායම බීම ඇඳුම් පැළඳුම් ඔක්කොම දෙන මොනවත් කරන්න නැහැ. මොකක්ද මේ ජීවිතේ? නේද දැන් අපි හිතමු අවාසනාවන්ත ඌරු පට්ටියක කායම බීම ඔක්කොමත් ලැබෙනවා. අවසානයේ මාසට යන හිතමවා කරගන්න වෙන නමුත් දැන් අන්න ඒ වගේ කිසිම තීරමක් නැති සත්ව ජීවිතයක් වගේ තමයි මම හිතන්නේ අර අර අදහස කියන්නේ සියල්ල ලැබෙන මොනවා සුඛිත මුදිත සුඛිත මුදිත කියලා හිතන එක වැඩක් නැතුව ඉන්න එක මේ මට නම් විශ්වාස කරන්න බෑ එහෙම දිව්‍ය තැනක ඉන්නවනේ ඒගොල්ලන්ට වැඩ නැහැ කියලා ඇත්තම කිව්වොත් මොකක්ද කියනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ ඇති වෙන මොන හරි එහෙම එහෙම කියලා එහෙම අඩු ගන්න හිතාගන්න එක වඩා වෙන මොන හරි දෙයක් වෙන වඩා වැඩගත් වැඩ වැඩගත් දෙයක් මේ තමයි මේ ලෝකෙට ප්‍රයෝජන දේවල් කරනවා වෙන්න පුළුවන් එහෙම එහෙම මේ තියරිසුත් තියෙන එහෙම න්‍යායනොත් තියෙනවා ඒගොල්ලෝ නිකම්ම නෑ මම හිතන්නේ මේ මම මම දන්නේ මම ගැලපෙන්නේ නැද්ද දන්නේ නැහැ මේ කියන එක හැබැයි ඔය දැන් ඔය වැඩ කරන්න ලංකාවේ ශ්‍රමය ගැන තියෙන අදහසට ශ්‍රී ලංකා දැන් අපේ පහුගිය අවුරුදු 20 ඇතුළත හැදිලා තියෙනවනේ නිකම් මේ මේ මිනිස්සුන්ට හරි ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා හැම ජරා දේශපාලන සංස්කෘතියත් එක්ක ආපු තත්ත්වකුත් තියෙනවනේ. ඇත්තටම වැඩිපුරම සල්ලි හොයලා තියෙන්නේ වැඩ කරලා ඒ කියන්නේ මනසෙන් හෝ ශාරීරිකව තමන්ගේ මේ මේ සිතුවිලි ශක්තියෙන් වැඩ කරපු මිනිස්සු නෙමෙයිනේ. නික් එක. නෑ ඒක ඒක මම කියන්නේ අන්න ඒක තමයි. මේ භයානක తත්වයේ සමාජ දෙනාට සාධාරණීකරණය කරන නරක පාරමාර්ථික්‍රම තමයි මේ තියෙන්නේ අපේ ඔළුවේ. මොකද අපි නැත්නම් මහජන දේපල ගසා ගන්නවා. ඔව්. විශාල පරිමාණයක්. කෝටි ගණන් නිකන් ඉඳලා එතකොට ඊට පස්සේ ජස්ටිෆයි වෙනවා අර අර ආගමික මතවාදය තුළ ඒගොල්ලෝ පින් කරලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි ඔව්. නේ එහෙමත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ මම කියන්නේ ඒවා තමයි අතිශයින්ම සමාජ විරෝධී අදහස් සහ මතවාද සහ කියන්නේ ක්‍රියාවන්. ක්‍රියාවනිදල කියන්නේ අපි කිසිසේත්ම මේ ඒ අර්ථයෙන් ඒක කොහොමද බාර ගන්න හොඳ නැහැ මොනම අර්ථයෙන්ද ඔව් මොනම අර්ථයෙන්ද දැන් දැන් ඔය මේ පින් කරලා තියෙනවා කියන එක දැන් අපේ හරියට අපේ සමාජයේ තියෙන එකක් නේ එක්කෝ තම මේ පව් කරලා නිසා මේ කොහොම නැත්තම් පින් කරලා නිසා ඉතින් හොරකම් කරගෙන හරි මොනවා හරි කරගෙන හරි අර ඔව් ඔව් ඒගොල්ලන්ගේ ඉතින් ඒ ඒකම මම හිතනවා දේශපාලනික වශයෙන් මිනිස්සු අර මේ මේ තරම් පීඩිත තත්වයක ඉන්න. ඒ කියන්නේ මේකට විරුද්ධව අපිට මේ ගොඩේන්න බැරි එකට ඔය මම හිතන්නේ ආකාරයේ විශ්වාසය. ඔය මේ වගේ මතවාද. ඇත්ත වශයෙන්ම මේ මම හිතන්නේ තාම වාසනාන්ත තත්ත්වයෙන් මේ සිංහල ලංකාවේ බෞද්ධ ජනතාව මොකද ආරම්භක මූල බුද්ධඝමට ගියාම බුදුන් වහන්සේගේ මුළු ආරම්භක සංදේශය තිබුණා. සපුරා ප්‍රතිපක්ෂ අදහසකට ඉඳලා තියෙන්නේ. මේ මේ කරුණ සම්බන්ධ. නැත්නම් පින්පව් කියලා ඔහොම කතාවක් බාරගෙනම නැහැ. මේක මේ බුදුහාමුදුරුවෝ දැන් ඇත්තටම දැන් තියෙන කුල කුල ජාතික ගෝත්‍ර භේද තිබුණානේ. එතකොට තිබුණා ආර්ය ආර්ය වාදයක්. බුදුන් එනකොට. ආර්ය ආර්ය භේද ආර්ය හිට අනාර්ය හිට. බුදුන්ගේ ඉන්දියාවේ. ආර්යෝ පින් කරලා උතුම් කුලවල උපදින. ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. සල්ලිත් තියෙනවා. يعني ධන දාන්නේ තියෙනවා. හරක බාන ඉන්නවා. ඉඩම් කඩම් තියෙනවා. ඒගොල්ලෝ ආර්යෝ බ්‍රාහ්මණෝ. ඔව්. හරි ඒ කාලේ යනකොට. ඒතකොට ශාත්‍රියෝ ඒ වගේ. ඒතකොට ශුද්‍රයෝ තමයි වැඩ කරන අය. ඒගොල්ලෝ පව් කරලා තමයි ඉපදිලා තියෙන්නේ. මොකක් හරි එහෙම අනාර්ය අනාර්ය. හරි දැන් බුදුන් සම්පූර්ණ අභියෝග කරන්න ඕකට. දැන් අපේ බුද්ධ ආගමන්ට වශයෙන් දඩිය දැනගන්න ඕනේ. මම කරේ අපේ තියෙනවානේ ඔය සාහිත්‍ය න්‍යායෙම අලුත් දේවල් ටෙක්ස්ට් එකක් තේරුම් ගන්න කොන්ටෙක්ස්ට් එකට යන්න ඕනේ කියන්නේ. ඒගොල්ලෝගේ පඬිතුක ඒ સંદર્ભයට යනවා. දැන් බුදුන්ගේ සමහර දේශනතා ඉගැන්වීම් ඔය චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ග කතාව තේරුම් ගන්න අර ඉන්දියාවට යන්න ඕන. එහෙම නොගිය නම් ඒක තේරුම් ගන්න වෙන්නේ ආර්ය අනාර්ය බෙහෙදේ තිබිච්ච තැනකටයි මේක කියන්නේ. අතර බුදුන් ඇවිල්ලා කියන්නේ ආර්යෝ ආර්යෝ ඉන්නවා නේද මිනිස්සු ඉන්නවනේ කියලා. හැබැයි ආර්යෙක් වෙන්නේ ඔව් ආර්යෝ ඉතුම්. ඔව් ඒගොල්ලෝ තුතුම්. හැබැයි ඒගොල්ලෝ ක්‍රියාවෙන් ආර්යෙක් වෙන්නේ. අනේකාගේ යහපත වෙනුවෙන් වැඩ කරන ඕන කෙනෙක් ආර්යෙක්. සම්පූර්ණ අර කුල ભેදේ බිඳින්නේ යටින්. ඒ පැත්තෙන් ගත්තම විශාල විප්ලවකාරී ඉස්ලාම විශ්ලකාරී සම්පූර්ණ කුල ભેදේ විරුද්ධයි. එතකොට ඒ ඒ වැඩ කරන මිනිස්සු හරි කවුරු හරි ඒගොල්ලන්ට ආර්ය මාර්ගයේ විවෘත කරන අනිත් මිනිස්සු වෙන වැඩ කරන්න කියලා කියන්නේ. බහුජන හිතාය බහුජන සුඛාය. හ්ම්. ඒ කියන්නේ ශ්‍රමයා ඔව් මිනිස්සුනේ අප්‍රමාණ වැඩ කරන්නේ යා තමයි ආරෙක් වෙන්නේ මිසක් ඔය උපතින් ආරයෝ බාර ගන්න නැහනේ. ඉතින් දැන් මේ අපි සම්පූර්ණයෙන් අනිත් පැත්තට පෙරලගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් පෙරලගෙන තියෙන්නේ. අපි මේ බුදු බුදුහාමුදුරුන් දැන් මේ මමත් මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ මේකත් කරන දේශනාවකදී මම අහලා තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබිච්ච මේ ඔය සමාජ දුරාවලියට කුල දුරාවලියට ඒක දරුණු තත්ත්වයක තිබිච්ච එයා ඒක මේ කඩන්න පාවිච්චි කරපු මේ ක්‍රම දැන් එයාගේ ඇඳුම පවා යා කොණ්ඩේ උගාලා ඒ කියන්නේ භික්ෂුන්ව මාරු කරනවානේ සම්පූර්ණ අර කුල ලකුණු කපනවා ඔක්කොගෙම අයින් කරලා කොළ කොණ්ඩේ කපනවා මේ ඇඳුම මාරු කරනවා. ඒතර කුලේ මාක් එකක් ඊකට ආභරණ මාරු කරනවා. මාරු කරනවා. කියන එකක් තේන්නේ නැහැ. ඒකට එකක් දාපම හොයන්න බෑ කොහෙන්ද ආ කියලා. හැබැයි ඊට වඩා බරපතල වැඩක් කරනවා. ඒක තමයි ඉතාම වැදගත් වැඩේ. දැන් මිනිස්සු අර තත්වාරෝපණය වෙලා ඉන්නවනේ මේ කුල කුල ඇහෙන් දකින්න අහවලු මෙහෙමයි මෙහෙමයි කියන මනුස්සයාට මනුස්සෙක් පේන්න. බුදුන් ඒක කියන දිත්‍ති රෝගයක් මේගොල්ලන් ලෙඩක් හදලා දෙන හේ. ඇහි ලෙඩේ තමයි එක මනුස්සයෙකුට අනිත් මනුස්සයා තමාසෙම මනුස්සෙක් ලෙස නොපෙනීමේ රෝගය. ඒතකොට බුදුන් වික්ෂුන්ට කරන්නේ ඒගොල්ලන්ගේ හැසුන සනීප කරනවා. මනුස්සයෙක් මනුස්සයෙක් පේනවා. ඊට පස්සේ ඒකට සමානාත්මතාවයෙන් වැඩ කරන්න ඒක තමයි වැඩේ. ඒතර භික්ෂුන්ගේ වැඩේ ඒකයි. පිටුනුත් මාරු වෙනවා, ඇතුළුනුත් මාරු වෙනවා, ඇහත් මාරු වෙනවා. ඒක තමයි පුරාණ සංදේශ සහ පුරාණ තමයි මාර්ගය දැන් අපි ඔක්කොම අනිත් පැත්තට කරනවා. අනිත් පැත්තට කියලා සම්පූර්ණයෙන් පරස්පරම කියන්නේ බෞද්ධ විරෝධී බෞද්ධ විරෝධී බෞද්ධාගමක් තමයි. කුල බෙහෙදයයි ඇසුත් නරක කරගෙන විශාල ප්‍රශ්නයකට අපි වෙන්නේ. ඉතින් මේක අත්තර වශයෙන් මේවා ඔක්කොම අර අපේ මේ කෙනෙකුට පේනවනේ අපි අද කතා කරපු දෙයක් තියෙනවා. මේ අන්‍යෝන්‍ය මෙහෙම ගැළපීලා යන මතවාද සෙට් එකක් තියෙන ගොඩක් තියෙන. ඒවා සමහරට මිනිස්සු දිහා බලන විදිය, ශ්‍රමය දිහා බලන විදිය, අපි පට මනුස්සයාගේ ඕනම මිනිස්සෙක් දිහා බලන විදිය සහ ඕනම මිනිස්සෙක් කොතන හිටියත් එයා සමාජයට වැඩදායක වැඩක් කරනවා නම් එයා කාපෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, පොළොවතු ගාන වෙන්න පුළුවන්, මොකක් කරත් එයා සමාජ දායකත්වයක් නේ කරන්නේ. ඒක නැත්තම් සමාජ ලොකු ප්‍රශ්නයක් නේ. හිස්තනක් නේද? හිස්තනක් ඒක ගැටලුවක්. මේ දැන් තියෙන එකේ යා යම් කිසි දෙයක් පුරවන. ඒකට ඒ මිනිස්සුන්ට ඒ ගෞරවය කියන්නේ සමාජය පවත්වා ගැනීමට අවශ්‍ය මුළු ගෞරවය හරිනම් දෙන්න ඕන. ඔව්. නේද? ශ්‍රමයට අදාළව අදාළව ගෞරවය දෙන්න. අපේ මම හිතන රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒක. ප්‍රශ්නයක්. ඒ කියන්නේ ශ්‍රමයේත් ශ්‍රමය ගොඩනැගිලා තියෙන විදිහත් දැන් අපේ රටේ වෘත්තීය මට්ටමින් එන ගෞරවයක් වෙනම තියෙනවා. දැන් සාමාන්‍ය අපි තුන් වඩු කර්මාන්තය දෙන කෙනෙකුට හරි අන්ත පිරිසුදු කරන වැඩේ කරන කෙනෙකුට හරි කයාට ඒක කෙනෙක් විදිහට වැඩ කරන කෙනාද එහෙම ඇත්තටම අපි දෙන්න හැනේ නිසි වටිනාකම ඔව් ඒක ඒක තමයි දැන් ඒකේ වෘත්තිකමේවත් තියෙනවා ඊගොට අර වෙන ප්‍රශ්න ගොඩක් මේක ASCII තියෙනවා කියන්නේ ඒවා තවත් ලොකු ඕවරාචාර උඩින් යන රාමකතුල තියෙන මේ ලිංග බෙහෙදේ පුරුෂ Oh, ලිංග සංක්‍රාන්තික ලිංග. Oh. හරි අපි ඒක උන මිනිස්සු විදියට සලකනවාද? මනුෂ්‍ය විදියට ගන්නවාද? Oh. ඒ සමස්ත නේ ඒ වගේ විශාල බෙදීම් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සමාජ විසින් ගොඩනගාගත්තා. ඒ කියන්නේ මනුෂ්‍යයා මනුෂ්‍ය විදියට නොදැක විශාල දේවල් ප්‍රමාණයකින් වහලා තියෙන්නේ. ඒක ඒ ගැටලුව මම හිතන්නේ එතන දැන් අර ඔබ කලාකාරයෙක් විදියට මේ දැන් ඒ බහැර කියන්නේ ඔබ හිටියා ඕස්ට්‍රේලියාවේ කාලයක් ඉඳලා වැඩ කරානේ. ඔව්. එතකොට ඒ වගේ අත්දැකීම් මොන හරි අපිට මේ දැන් ඔය ඔය ශ්‍රමය ගැන කතා කරනකොට මම මේ හැමතිස්සෙම හිතන එකක් තමයි දැන් මම අර ගිහිල්ලා මේ ඉතාලියේ ගියානේ මම චිත්‍රපටය කරලා පාන්න මේ ඒකේ මම දැකපු දේ තමයි මේක සමස්ත සමාජයේමත් මෙහෙම ඇති මොකද මම අර කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච නිසා මම මේක දැකලා තියෙනවා දැන් එතන මේ හැම නිශ්චිත වෘත්තියක් සම්බන්ධයෙන්ම තිබිච්ච මේ ගෞරවය. ඒකට කිසි මේ මේ වටිනාකම් පිළිබඳව වෙනසක් තිබුණේ නැහැ. දැන් මම දැකපු දේ තමයි අර සෙට් එකේ ඉන්නකොට අපි දැන් ඔය මම ලංකාවට ගිහිලා ඒව වැඩ කරනකොට මම හොඳට දැකලා තියෙනවා ඒකේ විශාල දූරාවලියක් තියෙනවා. මේ හරියට වැඩ කරන අයගේ දැන් ඩිරෙක්ටර් ගිනලා මම පල්ලෙහාට එනකොට අර ඔකු දුරාවලියක් ඔවුන්ට සලකන විදිය ඔවුන්ට කතා බහ කරන විදිය ඔවුන්ට දෙන නවාතනයේ ස්වභාවය ඔහු මොන ට්‍රාන්ස්පෝට් එකේද යන්නේ කියන එකේ ඉඳලම ඒ වෙනස්කම පේනවා ඒක ඊටාම නරක මේ මේ තත්වයක් විදිහට මම මම ඒව දිහා බලන් ඉන්නත් මට හිතෙන මේක හරිය නරක සත්‍යයක්. මොකද අවසාන වශයෙන් ඒ නිර්මාණය ගොඩ එන්න මේ සියලු දෙනා හොඳින් සතුටින් අභිමානයෙන් දැන් ඒක සමාන ලකුණු ලකෝම අර මේ උත්ප්‍රාසජනක සිද්ධිය වෙන්න පුළුවන් සමහරවිට මෙහි නිර්මාණ හදනවා බොහොම හොඳ දේවල් ගැන මේ මිනිසුන්ගේ සමානාත්මතාවය ගැන කතා කරන්නේ. හැබැයි ඇත්තටම අපි ප්‍රායෝගික නිර්මාණය කරන තැනම මම හුඟක් දැකලා තියෙනවා මේ සුනක ගැහණු ගැන කතා කරනකොට දැන් කාන්තාවකෝ සාමාන්‍යයෙන් තියෙනවනේ මේ වගේ ජොබ්ස් වලට ගෑනු යන්නේ නැහැ වගේ එහෙම එහෙම තියෙනවා. නමුත් දැන් දැන් ටික ටික ඒවට ගැහණු ඇතුළත් වෙනවා. දැන් විශේෂයෙන් අපේ ආර්ට් ඩිරෙක්ෂන් වගේ එක. ඉන්නවා ගැහැණු ළමයි කීප දෙනෙක් මම දැකලා තියෙනවා වැඩ කරනවා. දැන් සමහර වෙලාවට මේ මම ළඟදී හමුුණා සවුන්ඩ් ඔපරේටර් කෙනෙක්. තරුණ ගෑනම හරි සන්තෝෂ වුණා දැකලා යාර උපකරණත් එක්ක ඇවිල්ලා. එයා තමයි ඒක. දැන් මම පෞද්ගලිකව දැකලා තියෙන දේවල් දැන් ගැහැණු ගිහිල්ලා එහෙම වැඩ කරන්න ගියාම විශාල ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඉතින් යාර දක්වන ප්‍රතිචාර මේ උසුළු විසුළු අපි මුලක් ජයනුගත්තු තැන් තියෙනවා දැන්. මම අර කිව්වේ මම අර ගිහින් අර වැඩ කරපු තැන ඉතාලියේ ඒ නිෂ්පාදනයේ වැඩ කරද්දී මම මේක නිතර කියනවා මේ මෙහි මෙතනින් ඒක ඇහුවා. එකක් කිසිම දුරාවලියක් නැහැ මේ ශ්‍රම විභජනය ඇතුලේ. හැම දෙයක්ම කරන කෙනෙක් ඒක වෘත්තීය වශයෙන් හොඳින් දන්නවා. ඒක මාස්ටර් කරපු කෙනෙක්. කොතන හිටියත්. කොතන හිටියත්. අ ඒ කියන්නේ අනුලියංග බලාගන්න කෙනෙක් පත් කරලා තිබුණා. එයා දන්නවා ඒක ඒකට මොනවද කරන්න ඕනේ. එයාගේ කොස්ටියුම් එක ආරක්ෂා කරන්නේ කොහොමද? එයාව එකගෙන යනවා නම් අවුව නම් මේක අපේක නාස්ති වෙන්නේ නැති වෙන කරන්නේ. මම කෙනෙක් දන්නවා හොඳට. ඊළඟට ඒගොල්ලන්ට කිසිම මේ උස්පාද්‍ය දෙයක් නැහැ කතා කරන තැන ඉඳලා පෞරුෂත්වය පේනවා හැම කෙනෙකුගේම. ඒ කියන්නේ Tamanta self ස්වයං වටිනාකමක් තියෙනවා හැම හැම වැඩේ කරපු කෙනෙක් අතරම මට හිතුණා ඒක කොච්චර ෂෝක්ද කියලා. සමස්තම ඒ ඒ තන පවා ඒ අර වයිබ් එක තියෙන. මිනිස්සු හැමෝම සහභාගී වෙන්න එකට සහභාගී වෙන්න එකට එකට අපි මේ වැඩේ කොහොමරි මේ නිර්මාණය හොඳින් කරන්න මගේ දායකත්වයක් කියන එක ඉතින් මම උන්ට හොඳට ගෙවනවා උන්ට අයිතිවාසිකම් තියනවා උන් එහෙම එක්ස්ප්ලොයිට් සූදාකන්න බෑ ඉතින් ඒවත් එක්කම ආකල්ප මේ වශයෙන් එකනික බලන විදිය ගරු කරන විදිය ගරු කරන විදිය කෑම වීම එකනික ලැබෙන දේ හොමාරු කර ගන්න විදිය ආදි වශයෙන් යාළු මිත්‍රකම් ඇති වෙන්නේත් එහෙම දුරවලට යනවලවත් නෙවෙයි නෙමෙයි ඇත්තටම නැහැ එහෙම කිසිම දුරවලයක් නෙමෙයි මට හිතෙනවා අපිට යන්න පුළුවන් නම් තැනකට දැන් අපි පොඩි වැඩක් කරලා දුන්නත් මම උත්සාහ කරනවා අපි හරි ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා يعني අපි වැඩක් කරන්න ගත්තොත් ඒක ඇතුලේ මේ ඒ සමාන වටිනාකම සමාන ගරුත්වය දෙමින් මොකද ඒක හරහා මට හිතෙනවා වැඩේ ලස්සන වෙනවා කියලා ඒක හරියටම හරි දැන් ඔක තමයි අර මම හිතන්නේ අපේ මෙහෙම සංකීර්ණ අපි ගොඩනගා ගන්න තියෙන ලෝකය අන්තිමට ගත්තාම ඒවා එක්තරා විදිහකට මේ ඉමේජින් රියැලිටි අපි එකතු වෙලා කලෙක්ටිව් ඉමේජිනේෂන් එක අපි සාමූහික වශයෙන් නිර්මාණය කරගත්ත ලෝකය තමයි මේක. ඔව්. මේ අපි දැන් ඉන්නේ. මේ අපි දැන් ඉන්නේ. මේ රට අපි සාමූහිකව පරිකල්පනය කරපු ලෝකය. පරිකල්පනය කරපු ලෝකය. වෙන මොකක්වත් නැහැ. එතකොට හරිය වැදගත්. අනාගතේ මාරු වෙන්න නම් අපි දැන් උදාහරණයක් කුල්ලේ හරි ලිංගභේදේ හරි කියලා කියන්නකෝ. දැන් ඒක කොහොත් එළියේ නෑ. ඒක ගිහිලා පෙරලන්න පුළුවන් දෙයක් නම් අපිට අයින් කරන්න. භෞතිකව නෑනේ කොහෙවත් නෑ. එහෙම නැත්නම් අඩු ගානේ පාර්ලිමේන්තුවේ අපි ගෙනල්ලා ගෙනාවොත් මේ අපි කුලභේදේ අවශ්‍ය කරපම් කියලා 50ක් ඒක අවශ්‍ය නෑ. එහෙම හොඳ වෙන්නේ ඒක අපි අපේ ක්‍රියාවන් ඇතුලෙන් තමයි ඒකට පණ එන්නේ. කියන්නේ අපි මේක අස්සට උපදිනවා. මේ බෙහෙදකාරී මේ ෆික්ෂන් එක තුළට අපි උපදිනවා. ඒකට පණ එන්නේ අපේම සිතීම, හැසිරීම, ක්‍රියාවන් හරහා. දැන් මේ නදී කියන ඉතාලියේ ඒ මේ සෙට් එක ඇතුළේ මිනිස්සු වැඩ කරනකොට ඒගොල්ලන් හැසිරීමනේ අන්තිමට තියෙන්නේ. පැහැදිලිවම. <laughs> ඒක වෙන කොහෙන්වත් මේ අල්ලන්න පුළුවන් නෑ. ඒගොල්ලෝ ඔළුව වැඩ කරන විදිහ, කල්පනා කරන විදිහ, කතා කරන විදිහ හැසිරීම හැසිරීමෙන් තමයි ඒගොල්ලන් හැසිරීම වෙනස් වුණා නම් වෙන ව්‍යුහයක් හැදෙනවා. ඒ කියන්නේ ඒකම තමයි අර ව්‍යුහගත වෙන්නේ. ව්‍යුහයට අනුව මනුස්සයා ඉන්නවා, මනුස්සයට අනුව ව්‍යුහ හැදෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම ව්‍යුහය එහෙම මාරු කරන්න බෑ මනුස්සයා පෙරලෙන්නේ නැතුව. නැත්තම්. කියන්නේ මම බලාපොරොත්තු වෙනවා නම් වෙනසක් මම ඉස්සලා මේක වෙනසක් මම මුල පටන් ගන්නවා කවුද මම අහලා තියෙන අර be the change you wish to see in the world exactly ඒ වගේ තමයි දැන් අපි ඔක්කොම ඔය සේරම පටලගෙන තියෙන අපි අපි මේ මේවා දෙකට කඩන දැන් අපි හැමතිස්සෙම දිගටම සාමකාමී රටක් තියෙන සාමයෙන් ඇරෙන යුද්ධෙ ගොඩනගන්න බෑනේ ඒ වගේ දැන් ඒ වගේ දැන් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම වලින් හදන්න පුළුවන්ද යහපත් රටක් යහපත් ක්‍රම වලින් හදන්න පුළුවන්ද නීතිගරුක රටක් නීති ආරක්ෂා නොකර හදන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේක කඩාගෙන තියෙන. අපි හිතනවා මෙහෙම කරන මෙහෙම තාම භයානක හොඳ අත්නොමතික හොඳ රජෙක් වෙනකොම රට හැදේ. ඔව් ඔව් ඔව්. අපි එහෙම නිතන්නේ. මේ ලෙඩේම තමයි අපි ඉන්නේ. මේ අපේම ස්වභාවය මේ මේ පිළිම වෙන්නේ කියලා පේන්නේ. මේ අපේම හැටිය. ඔව්. අපිම ඉල්ලන දේ. අපි ඉල්ලන දේ අපේ පරිකල්පනයේ අත් වශයෙන් අනාගතය කියන්නේ අපේ පරිකල්පනයේ පළ පළදරන විදිහ අපේ සාමූහික පරිකල්පනය. Mm. ඒක වෙන මොකක්වත් නෙවෙයි. ඒකෝට අපේ පරිකල්පනය මාරු නොවි oh. අනාගතේ මාරු වෙන්නේ. එතකොට සෙනඟ කොහොමද අපි මේ සාමූහික පරිකල්පනය කියන එක දැන් මෙහෙමනේ දැන් oh. සමාජයේ පොඩි කොටසක් ඉන්න පුළුවන්. Hmm. මේ යන ප්‍රවාහයට වඩා වෙනස් දෙයක් විශ්වාස කරන. හැබැයි විශාල පිරිසක් ඉන්නවා අපිට අවශ්‍ය හිට්ලර් කෙනෙක් වහරි නැත්නම් අපිට මේ හිම රජ කෙනෙක් මොකක් අපි හිතන මාර්ග තියෙනවනේ ඒකත් ඒගොල්ලන් හිතන ක්‍රමයක් අපි කොහොමද සාමූහිකව එන්නේ සමාජයට මාරු වෙන්නේ කොහොමද? දැන් ඉතින් ඒකට තියෙන්නේ මන්ට කියන්න පද්ධති නිල විද්‍යාව කියලා අර සමාජ ගැන මෙහෙම ශරීරයක නිලවලින් මුළු શરીරයකට බැඳිහත් වෙන්න පුළුවන්. සමාජයකත් ඒ වගේ තියෙනවා අපි හුඟක් ගැඹුරෙන් හෙව්වොත්. දැන් අපේ දැන් විශේෂයෙන් කලාකරුවන්ට තේරෙන්න ඕන සංස්කෘතික බලය අපේ විඥාණයට අත තියන්න පුළුවන් ශක්තිය. තියෙන ඒරියා සතරක් තියෙනවා. මේ උදාහරණයකට කියන්නේ අධ්‍යාපනයේ කලාව ආගම මාධ්‍ය. ඒව අවුල් නම් රට අවුල්. අධ්‍යාපනයේ කලාව මාධ්‍ය සහ ආගම. මේ හතර අවුල් අපේ මේ හතරම හොඳටම අවුල්. අපේ හොඳටම අවුල් අධ්‍යාපනයේ පිස්සුවක්. එතකොට ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් මේ වගේ කවුරු හරි හිතුවලා plan කරේ නැත්නම් ඒ ප්‍රතිසංස්කරණය එළියෙන් උඩින් ගෙන්නන්න බෑ. අධ්‍යාපනඥයෝම ගුරුවරුම මේ අලුතෙන් හිතන්න ඕන. ආගමික නායකයතුලෙන් එන්න ඕන අලුත් සිතීම්. මේ කලාකරුවා තුලින් එනවා. දැන් අන්න ඒතර මාරු වෙච්ච තැන්වල මාරු වෙලා තියෙන්නේ එහෙම තමයි. ඒක ගැන කතා කරන්න පුළුවන් අපිට. ඒක සමාජයේ මේ පරිකල්පනේ ගේන්න පුළුවන්. ඒ කියන්නේ සාමූහික වශයෙන් මේ සාකච්ඡා ඇති කර. ඒ වගේ කරුණු ගණනාවක් අපිට කතා කරන්න පුළුවන් අපිට. වෙන දවසක අපි වාඩි වුණොත්. දැන් ඒ වගේ ප්‍රතිසංස්කරණ නොහිතා රටක් මාරු කරන්න බෑ. කියන්නේ අපි ආණ්ඩුවක් මාරු කරලා. ආණ්ඩුවක් මාරු කරලා. ආණ්ඩුවක් මාරු කරත් ඒක කරන්න බෑ අත් වශයෙන්. අපිට දැන් දිගින් දිගටම ඔප්පු වෙලා තියෙනවා නේද කියන්නේ ඒක. ඔව්. ඕකේ. හොඳයි අපේ කාලය නැවතත් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ආයිබන් කියන්න වෙනවා. අදත් මාත් එක්ක අපි දිගට හිටිය නදී කම්මැලිවිර නදී ඔබට ඊටම ස්තුතිවන්ත වෙන ආදරෙන් අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නා නබීරා මනම්පීරි. අපි ඇයටත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ආයිබෝන්. ආයිබෝන්. සිටජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක